භාවනාව කියන එක අපේ ජීවිතයට අත්‍යන්තයෙන්ම උපකාරී ධර්මය. භාවිත නොකල මනසකට කවදාවත් අර්ථයක් සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා හිතෙහි භාවිත කිරීම සිද්ධ කළ යුතු වෙනවා. සිත ස්වභාවයෙන්ම නොඑක් අරමුණු වල විසිරී පවතිනවා. ස්වභාවයෙන්ම නොඑක් නොඑක් අරමුණු වල විසිරී නොඑක් නොඑක් අරමුණු වල ඇලෙමින් ගැටෙමින් පවත්නා සිත ඒකාග්‍රගත භාවයට පමුණවා ගැනීම ලෙහෙසියෙන් සිද්ධ කළ හැක්කක් නෙවෙයි. ඒක ඊටමත් සත්පුරුෂයෙකුට සත්පුරුෂ අදහස් ඇතිව ක්‍රියාත්මක වන්නෙකුට ප්‍රඥයෙකුට සිද්ධ කළ හැකි දෙයක්. ඒ නිසා ධර්මයේ තුල හැසිරෙන ඔබ අප්‍රමාදී වන්නට ඕනේ ඔබේ හිත සකස් කරගන්නට. සකස් කරගත්ත හිත තමයි මේ ලෝකේ ගෙනවිද්දී යුතු මහත්ම අර්ථය සම්පාදනය කරන්නේ. මේ ලෝකේ කෙනෙකුට මහත්ම අනර්ථය සම්පාදනය කරනවා නම් ඒ අනර්ථය සම්පාදනය කරනු ලබන්නේ සකස් නොකරගත් හිත. තමන්ගේ හිත සකස් නොකර ගැනීමෙහි ප්‍රතිඵල විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ලෝකයට යම් බයක් පැමිණෙනවා නම් පීඩාවක් පැමිණෙනවා නම් ඒ සියල්ලම හිත හදා නොගැනීමේ ප්‍රතිවිපාකයි කෙනෙක් හිත හදා නොගැනීමේ ප්‍රතිවිපාකය හැටියට ඔහුත් දුක භුක්ති විඳිනවා වගේම ඔහු ලෝකයටත් දුක ගෙනෙන්නෙක් බවට පත් වෙනවා. එනිසා සිත සංවර කර ගැනීම, සිත එකඟ කර ගැනීම අපට ඉතාමත් වැදගත් දෙයක්. හිත එකඟ කරගන්නට යනකොට අපිට එකපාර හිත එකඟ කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ සඳහා අපිට උත්සාහවත් වන්නට සිද්ධ වෙනවා. අපිට ඒ සඳහා පරිශ්‍රමයක් දරනකොට විවිධ අත්දැකීම් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අපිට සමහර තැන් වලින් හිත ගලවා ගත යුතුයි. සමහර තැන් වලට හිත ඔසවා තැබිය යුතුයි. මෙන්න මේ නිසා භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඔබට මූලික වශයෙන්ම ප්‍රශ්න ගැටලු පැන නගින්නට පුළුවන්කම තියෙනවා. ඒක सिद्ध කරගෙන යෑමේදී ප්‍රායෝගිකව කොහොමද මේ දේ කරගන්න කියන එක සම්බන්ධයෙන්. අන්න ඒ ප්‍රශ්න ගැටළු ඔබට විශේෂයෙන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා අපිට WhatsApp මාර්ගය ඔස්සේ. එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්න ගැටළු සාකච්ඡාවට බඳුන් කරමින් ඒ සඳහා අවශ්‍ය උපදේශයන් ලබා දෙන්නට. අද දවසේදීත් අප කරා ලැබිලා තියෙන ප්‍රශ්න ටික විදිහා අපි විමසා බලනකොට පළවෙනි ප්‍රශ්නය හැටියට අපිට ලැබිලා තියෙනවා කාම විතරක, ද්වේෂ විතරක, මෝහ විතරක කියන මේ විතරක කියන්නේ මොනවද? ඒවා අපි හඳුනාගන්නේ කොහොමද? ඒ දේවල් හඳුනාගෙන ඒ දේවල් දුරු කරන්නේ කොහොමද? මේ සම්බන්ධව අපිට දකින්නට තියෙන සූත්‍රයන් මොනවද? දී ලෙස විමසා තියෙන ප්‍රශ්නයක් අපිට හැවිල්ලා තියෙනවා. රාග රාගය කියලා කියන්නේ හිතේ ඇති කරගත්ත කැමැත්ත කියන එක. එතකොට මේ හිතේ ඇති කරගත්ත රංජනය කරන රැඳෙන ස්වභාවයේ රාගය වෙනකොට අපිට යම් තැනක හිතේ කැමැත්තක් උපදිනවා නම් හිතේ උපදින කැමැත්ත තමයි කාමය කියලා කියන්නේ. එතකොට මේක අපිට කාම විතර්ක හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාම ඡන්දය හැටියට හඳුනා ගන්නට පුළුවන් කියලා තියෙනවා. අපිට ඒ වගේම කාමයේ පිළිබඳව ඇති කරගන්න රැඳීම හිතේ රංජනය කරන බව, කාමයේ සතුට වෙනකම ඒක කාම රාගය හැටියට හඳුනා ගන්නවා. කාමයේ පිළිබඳව ඇති වෙන සතුට, සොම්නස් බව, කාම නන්දි හැටියටත් දක්වනවා. මේ ආදී ලෙස අපිට කාමයට එක්ක ඇති වෙන දේවල් ඒ ඒ ආකාරයන්ගෙන් නම් කරනු ලබනවා. එතකොට මේ මොකද්ද මේ කාම විතර්ක කියලා කියන්නේ? කාම විතර්කයක් කියලා කියන්නේ වෙනතුනේ යම් කිසි විදිහකින් රූපය පිළිබඳව ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශයන් පිළිබඳව හිතෙහි ඇතිවන යම්බඳු ආකාරයක හිතේ කැමැතිවන ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ හිතේ තියෙන කැමැතිවන ස්වභාවය තමයි රාගය නැතිනම් කාමය කියලා කියන්නේ. හිතේ ඇතිවන කැමැතිවන ස්වභාවය. එතකොට මේ කාමය පිළිබඳව අපි හඳුනා ගන්නකොට කොහොමද අපේ හිතේ තියෙන කාමය හඳුනාගන්නේ? තමන්ගේ හිතේ කාමච්ඡන්දය තියෙනවා නම් කොහොමද තමන්ගේ හිතේ කාමච්ඡන්දය තියෙනවා කියන එක පිළිබඳව අපි හඳුනාගන්නේ. එතකොට කාම විතර්කය තියෙනකොට අපි කියනවා කාම විතක්කං නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. හිතෙහි කාම විතර්කයක් උපදිනකොට මේක නාදිවාසේති ඉවසන්නේ නැහැ දුරු කරනවා ක්ෂය භාවයට පමුණවනවා මේ වගේ දේවල් අපිට ගොඩක් සූත්‍ර දේශනාවන්හිදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද හිතේ මේ කාම විතර්කය ඇති වුණා කියලා අපි දැනගන්නේ කොහොමද? කාම විතර්කයක් උපදින්නේ කොහොමද? මෙන්න මේ කාම විතර්කයක් උපදින ආකාරය පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අංගුත්තර නිකායේ ප්‍රථම භාගයේ පරිශීලනය කළොත් ඔබට හඳුනා ගන්නට පුළුවන් මේ කාමය කියන දේ නීවරණ ධර්මයක් වෙවි අපිට කොහොමද උපදින්නේ කියන එක පිළිබඳව. එහිදී දක්වන භාග්‍යතුන් වහන්සේ නීවරණ නිවර්ණ පහන වගේදී නිවර්ණ ධර්මයන් පිළිබඳව පැහැදිලි කිරීමේදී නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්නටත් උපන්නා වූ කාමච්ඡන්දේ විපුල භාවයට බොහෝ වීම පිණිස පවතින්නටත් උපකාරක වන ධර්මයේ තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. සුබ නිමිත්තම් වික්‍රේ අයෝනිසෝ මනසිකරෝතු අනුපන්නා චේව කාමච්ඡන්දෝ උපජ්ජති උපන්නා චේව කාමච්ඡන්දෝ භීයෝ භවාය වේපුල්ලාය සංවත්තති. කාමච්ඡන්දය කියලා කියනකොට මේ කාමයන් පිළිබඳව තියෙන කැමැත්ත ඒක අපිට උපදින්නේ සුබ නිමිත්ත නිසා සුබ නිමිත්ත අයෝනිසෝ මානසිකාරය කරනකොට අනේ තුල නූපන් කාමච්ඡන්දය උපදිනවා උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු භාවයටපත් වෙනවා එතකොට හිතේ තියෙන කාමච්ඡන්දයක් නැතිනම් කාම විතර්කයක් කියන එක පිළිබඳව ඔබට හඳුනා ගන්නකොට ඔබට වැදගත් දෙයක් තමයි සිතෙහි සුබ නිමිත්ත කියන එක හඳුනා ගැනීම. සුබ නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? සුබයි කියලා හිතන එක. හොඳයි, ලස්සනයි, ප්‍රියකරුයි, සදායකයි කියලා කල්පනා කරනකම. එතකොට මෙන්න මේ ආකාරයට ඔබ මේ පිළිබඳව මූලික විදිහටම ඇති කරගන්න සංඥාවක් තියෙනවා. සංඥාවක් කියලා කියන්නේ සුබ වශයෙන් ඇති කරගන්න සංඥාවක් හඳුනා ගැනීමක්. ඒක හොඳයි, ප්‍රියකරුයි කියලා ඒක ඔබ ඒ පිළිබඳව ආස්වාදජනක විදිහට හිතනවා. අන්නේ හිතීමත් එක්කම ඒදී පවත්වා ගන්න, ඒදී ලබා ගන්න, ඒදී තියා ගන්න ඔබේ හිතේ කැමැත්ත උපදිනවා. කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒදී උපදින්නේ අර සුබ නිමිත්තත් එක්ක. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය තුලින්. ඒකයි සුබ නිමිත්තම් වික්‍රේ අයෝනිසෝ මනසිකාරෝතෝ සුබ නිමිත්ත පිළිබඳව නුනුවණින් මෙනෙහි කරනකොට ආපහු ඒක හොඳයි කියලා ආපහු ඒක පැත්තටම නැඹුරු වෙනකොට මනසින් ඒක දුරු කරන්නේ නැත්තම් සුබ නිමිත්ත කියන එක අසුබය භාවිත කරමින් ඒක දුරු කරන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒකේ ආදීනවේ පෙන්වමින් ඒන් ඉවත් වන්නට උත්සාහවත් වෙන්නේ නැත්නම් සුබදේ අපිට කාමයේ කියන විතර්කයේ උපදවලා කාම ඡන්දේ නැවත ජනනය කරලා තමයි ඒක කෙලවර වෙන්නේ. ඒක අවසන් වෙන්නේ එතනින්. එතකොට අපිට ඒක සුවදායක දෙයක් බවට පත් කරනවා. කොටින්ම කියනවා නම් රූපයක් පිළිබඳව, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පිළිබඳව ඔබේ හිතේ බැසගත්ත යම්බඳු ආකාරයක කැමැත්තක් තියෙනවා නම් අන්න ඒක තමයි කාම විතර්ක කියලා කියන්නේ. ඒ දේවල් නැවත නැවත ඔබට සිහිපත් වෙනවා නම් මේ රස ආහාරය මට ගන්න තිබුණා නම් හොඳයි. එහෙම නැතිනම් මේ ස්ත්‍රී පුරුෂ ආදී මේ ලස්සන රූප දකින්න තිබුණා නම් හොඳයි. මේ වගේ හඬක් මේ වගේ ශබ්දයක් මට අහන්න තිබුණා නම් හොඳයි. මේ වගේ ගන්ධයක් තිබුණා නම් හොඳයි. මේ වගේ රසයක් ස්පර්ශයක් තිබුණා නම් හොඳයි කියලා මේ විදිහට ඔබට යම්බඳු ආකාරයක හිතේ නැවත නැවත විතර්ක වෙන ගතියක් තියෙනවා හිතන ස්වභාවයක් තියෙනවා මේ හිතන ස්වභාවය මේ විතර්කණය කරන කම අන්න ඒක තමයි කාම විතර්කය කියලා කියන්නේ. කාම විතර්කය හැම වෙලාවකදීම පවතින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් අරබයක්. මේ දේවල් කාම ගුණ මිසක කාමයේ නෙමෙයි. මේවා කාම ගුණ. මේ කාම ගුණ අරඹය තමයි කාම විතර්ක මිනිස්සු උපදවගන්නේ. අර කාම ගුණ කියලා කිව්වේ කාමයේ උපදවා ගැනීම සඳහා හේතු වන දේ නිසා. නැතිනම් ඒවා කාමයේ නිසා නෙමෙයි. රූපේ කාමයේ නෙමෙයි. ශබ්දේ කාමයේ නෙමෙයි. ගන්ධේ කාමයේ නෙමෙයි. ඒක කාම ගුණ. ඒ කාම ගුණ අරඹය තමයි මිනිස්සු හිතේ උපදවගන්න යම් චන්ද රාගයක් කැමැත්තක් තියනවා නම් ඇලෙන කමක් තියනවා නම් අන්න ඒක තමයි කාමය කියලා කියන්නේ. කැමති වෙන ස්වභාවය. ඒක උපදින්නේ අර සුබ නිමිත්තක් එක්ක. ඒක හොඳයි කියලා අපිට හිතෙනවා. හොඳ දේ නැවත නැවත ඕන කරනවා. අන්න ඒක තමයි කාම විතරකේ අපිට හඳුනා ගන්න තියෙන ක්‍රමය. සුබ හොඳ දෙයක් හැටියට ඔබට හැඟෙන කම. ඊට පස්සේ ද්වේෂය, තරහව, ව්‍යාපාද විතරකේ උපදින්නේ කොහොමද? එතකොට ව්‍යාපාදයේ උපදින්නේ පටිඝ නිමිත්තම් වික්‍රේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති උප්පන්නාචේව ව්‍යාපාදෝ භියෝ භවාය වේ පුල්ලාය සංවත්තති කොහොමද ඒක උපදින්නේ පටිඝ නිමිත්ත නිසා පටිඝ නිමිත්ත කියලා කියන්නේ ගැටීම් සහගත නිමිත්ත. නොරස්නාකම තමන්ගේ හිතේ යම් නිමිත්තක් කරබයා නොරස්නාකමක් ඇති ඒකත් එක්ක ගැටීමක් උපද්ද ගන්නවා නම් අන්නේ ගැටීම් සහගත මනස තමයි භාවිත වෙනකොට ව්‍යාපාදයක් බවට තරහක් බවට පත් වෙන්නේ. ඉස්සෙල්ලම උපදින්නේ අකමැත්තක්. ඔබ ඒකට කැමති නෑ. ඒකම ආපහු ඇසුරු වෙනකොට ඔබට මොකද වෙන්නේ? ව්‍යාපාදයක් බවට පත් වෙනවා. හිතේ තරහක්. අර පටිගයට වැඩිය තරහව කියන එක ප්‍රබලයි. ඒක බලවත්. අරක හඳුනාගන්නේ නැති වෙනකොට තමයි ඒක ව්‍යාපාදයේ දක්වා උප දුරද කියන්නේ තරහව දක්වා කියන්නේ. එතකොට අපේ හිතේ ඒ තරහවම අපිට ගිහිල්ලා උපනාහ මට්ටම් වලට යනවා. ඒක බැඳගත්ත වෛරයන් බවට මිනිස්සුන්ගේ හිතවල දේවල්පත් වෙනවා. එතකොට මේක උපදින්නේ කොතනද? අර පටිග නිමිත්ත ගැටීම් සහගත මනස නිසා හිතෙන් ගත්ත අරමුණත් එක්ක Taman ගැටෙන ගතිය ඒක තමයි හේතුවක් බවට පත් වෙන වෙන මොකුත් නෙමෙයි. එතකොට ඒ නිසා තමයි නූපන් ව්‍යාපාදේ උපදින්නේ. ඉපදුණු ව්‍යාපාදයේ බියව භාවය බොහෝ වීම පිණිස විපුල බව පිණිස හේතු වෙන්නේ. එතකොට මේ පටික නිමිත්තේ ඉඳලම අපි හඳුනා ගන්නට ඕනේ. හිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් එක්ක හොඳ නෑ. මේක එපා මේ කියලා අකමැත්තක් උපද්ද ගන්නවා නම් දුකක් උපදිනවා නම් ඒ අකමැත්ත, ඒ දුක ඒ පාවන ස්වභාවය ඒ ඔක්කොම පටිගයට අයිති දේවල්. අපි සමහරලාට හිතනවා මට හරි දුකයි කියලා. දුකයි කියන්නේ තමයි අකමැති දෙයත් එක්ක. ඒක තමයි පටිගය. Taman ඒකට දක්වන ප්‍රතිචාරයේ දුක අඬනවා. සමහර වෙලාවට ඒකත් එක්ක අපි ගැටෙනවා. ඒ තමයි ද්වේෂයේ තියෙන අන්‍යාකාරය. එතකොට ඒක අපිට තරහව කියලා සමහරලාට කෙනෙක් බොහොම පොඩි දෙයකටත් අඬනවා කියන එකෙන් අපි හිතන්නේ සමහරලාවට ඒක සංවේදීතාවය එහෙම නැතිනම් ඒක තරහව හැටියට කෙනෙක් දකින්නේ නැහැ. හැබැයි ඒක තමයි තරහවේ ප්‍රතිඵලය. Taman ඒකට දක්වන ප්‍රතිචාරය තමයි ඇලීම. ඒකට මේ ව්‍යාපාදයේ හඳුනා ගන්නට තියෙන අර ගැටීම් සාගත බව Tamanගේ මනසේ ගැටීම් සාගත බව උපදිනවා නම්. ඒක ව්‍යාපාදයේ දක්වා යනවා නුනුවණින් මෙහි කිරීමත් එක්ක. හැබැයි ගැටීම් සාගත මනස උපදිනකොටම දුරු කරගන්න උත්සාහවත් වෙන කෙනාට තරහව හඳුනා ගන්න කෙනාට මොකද්ද වෙන්නේ? මේ මේ නිමිත්තක් එක්කනේ මේ නොගැටෙන මේ ගැටීම් සහගත ස්වභාවය උපදින්නේ. Taman හිතෙන් මනස අරමුණකට සීමා කරගත්ත තැනක නේද මේ ගැටීම උපද්දගන්නේ නැතිනම් මේ ගැටෙනවා කියන එකට රූපය හේතුවක් බවට පත්ුනේ නැහෙනේ. වේදනා සංඥා සංස්කාර හේතුවක් බවට පත්ුනේ නැහෙනේ. ඒක මොනවා ගැනද මේ ගැටෙන්නේ හැම වෙලාවෙම. මේ ඇත්ත නොදන්නකම නිසා පුද්ගලයෙක් දෙයක් හැටියට ගත්තකම නිසා නේද මේ ගැටීම උපදින්නේ. ඒකට මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත පැත්තෙන් සකස් කරගත්ත දෙයක් නේ. තමන්ට ඒක පේනකොට අර තරහ කියන එකට පදනම නැති වෙන එක තමන් හදාගෙන විඳින දෙයක් කියලා පේනකොට ඒකට පදනම නැති වෙලා යනවා. ඒක අර ගැටීම කියන තැනින්ම දුරු කරගන්න කෙනෙකුට ලේසි. ව්‍යාපාදයේ දක්වා දුරදි ගියනකොට මොකද වෙන්නේ? මේ මනුස්සයා මට මෙහෙම කිව්වා, මේ මනුස්සයා මට මෙහෙම කළා. ඒක ගැන ගොඩක් විතර්ක උපදිනවා. අන්න ඒ මට්ටමට නොයා අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ අපේ හිත යම් සංයත භාවයකටපත් කර ගැනීම සිදු කරන්නට ඒක තමයි වැදගත්ම දේ බවටපත් වෙන්නේ. ඊට පස්සේ බොහොම අමාරුම දේ තමයි මෝහ විතර්කය හඳුනාගන්න එක. මෝහය කියලා කියන්නේ හිතේ මුලාවන ස්වභාවය, නොදන්නාකම. හැමතැනකම මෝහය කියන දේ ඇසුරු වෙනවා. හැබැයි අපිට යම් කිසි ආකාරයකට හිතේ තියෙන විසිරුණුකමක් තියෙනවා. ඒක අරමුණක හිත තියාගන්න බෑ. ඒක අරමුණක මනාකොට ආරම්මන රසය විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි ඒ හිත විසිරලා බොහොම ඉක්මනට හිත අරමුණු ග්‍රහණය කරගන්නවා. නැවත නැවත ඒ දේ අරඹයා සිත් පහළ වීමවත් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි තියෙන මෝහයේ තියෙන බලවත්කම. මෝහයේ තියෙන ස්වභාවය ඒක. හිත විසිරිලා. අපි කියන්නේ උද්දච්ච සංප්‍රයුක්ත භාවය කියලා. එහෙම නැත්නම් විචිකිච්ඡා සංප්‍රයුක්ත භාවය කියලා. හිතේ තියෙන විසිරුණු බව, විනිශ්චය කරගත නොහැකි ස්වභාවය, සැකසහිත බව. මේ තමයි මෝහසාගත දේවල්. එතකොට මේ උද්දච්ච බව හැම වෙලාවකදීම විචිකිච්ඡා බව මේ දේවල් තියෙන බවින් අපිට හඳුනා ගන්නට පුළුවන් අපේ හිතේ මේ දේවල් උපදින්නේ පවතින්නේ කුමක් නිසාද කියන එක. එතකොට තමන්ගේ හිත ඇතුලේ තියෙන ස්වභාවය පිළිබඳව ඒකාග්‍රගත නොවුණු ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නකොට ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් අපේ හිතේ නැති වෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ උද්දච්චය මේ විචිකිච්ඡාව මේක මෝහ මෝහ සංකේත නැත්නම් මේක මෝහයෙන් යුක්ත දෙයක්. මේ තමයි මෝහයේ ස්වභාවය. දැන් කෙනෙකුට භාවනා කරන්න බෑ හිත ගොඩාක් අරමුණු වල වේගවත් ලෙස දුවනවා. තමනුත් නොදැනි අරමුණු වල සිත යනවා. මොකක්ද එතන තියෙන්නේ? මෝහයේ බලවත් ඒ හිතේ. එතකොට මෝහ විතර්කය හඳුනා ගන්න පුළුවන්කම තියෙන කොහොමද? තමන්ට හිත ප්‍රකට නැහැ. තමන් හිතන්නේ මොනවද කියලා දන්නේ නැහැ. පහුගිය විනාඩිය තුළ ඔබ කල්පනා කරපු අරමුණු ගාන ඔබට මෙනෙහි කරන්න ගිය කොච්චර අරමුණු ප්‍රමාණයක් ඔබේ හිත අරගෙන තියෙනවද? ඒ පිළිබඳව ඔබට දැනුමක් නැහැ. අරමුණු අතර වේගවත් ලෙස හිත සැරිසරලා. ඒ හිතේ විසිරුණුකම, විසිරුණුකම කියන එක කියන්නේ මෝහය. එතකොට දෙයක් හරියට නිසියාකාරව පැහැදිලි කරගන්නට ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෝහය බලවත් වුනහම දෙයක් පැහැදිලිව නිසියාකාරව තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. දෙයක් නිසියාකාරව ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙන්නේ මෝහය ඔබේ මනසින් ඉවත් කරන තරමට. ඒ හින්දා මෝහ විතරකේ හඳුනා ගැනීමේදී ඔබේ මනස තුල තියෙන ඒ උද්දච්ච සහගත ස්වභාවය, විචිකිච්ඡා සහගත ස්වභාවය ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තුලින් මෝහය හඳුනා ගන්නට ඕනේ. මොහේ හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් ඔබ සිහිය පුරුදු කරන්නට ඕනේ. උද්දච්ච සහිත බව දුරු කරගන්නට. විචිකිච්ඡා සහගත භාවයේ දුරු කරන්නට සිහිය පුරුදු කරන්නට ඕනේ. සිහිය කියනකොට සිහිය හුදකලාව නෙමෙයි සතිය සහ සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ කියන මේ කරුණු දෙක ඔබ භාවිත කරන්නට අවශ්‍යයි. ඒ තුළ ඔබට උද්දච්ච සහ විචිකිච්ඡා කියන දේ දුරු කරන්නට පුළුවන්කම තියෙන විශේෂයෙන් ප්‍රඥාව භාවිත කිරීම කියන දේ තුළ නුවණ භාවිත කිරීම කියන එක ඇතුළත. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් මේ විතර්ක හඳුනාගෙන මේ විතර්ක දුරු කරන්නට ඔබට උත්සාහවත් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙවන ප්‍රශ්නය හැටියට අපට යොමු වෙලා තියෙනවා අවුරුදු කිහිපයක් ආනාපාන සති භාවනාව පුරුදු කරනවා. ඒ වගේම නිතරම දේශනාවලදී භාවනාව පිළිබඳව කසින භාවනාවන් පිළිබඳව හඳුන්වනවා. එතකොට ප්‍රශ්නේ මේ ක්‍රම දෙකෙන් අනිකට වඩා ඉක්මන් ප්‍රතිඵල ගෙනවිත් දෙනවද කියන එක මේ කෝකද ඉක්මනින් ප්‍රතිඵල ගෙනවිත් දෙන්නේ කියන එක නැතිනම් කසින භාවනාව ආනාපාන සති භාවනාවට වඩා පහසුද කියන එක විමසා තියෙනවා. භාවනා ක්‍රම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තමයි කසින භාවනාව සහ අපිට තියෙන මේ ආනාපානසති භාවනාව කියලා කියන්නේ. මේ එක භාවනා ක්‍රම දෙකේම සමාන ලක්ෂණ තියෙනවා. හිත වෙන අරමුණු වලට නොගොස් එක අරමුණක් පිළිබඳවම හිත පිහිටවල ඒ අරමුණෙන් තොරව හිත බාහිරට නැඹුරවන්නට නොදී පවත්වා ගැනීම. එතකොට ආනාපානසති භාවනාව අපි දියුණු කරනකොට හිත තියන්න තියන්න ආස්වාස ප්‍රසආස නිමිත්ත භාගෙන අපි භාවනාවට අරමුණ හැටියට පාවිච්චි කරන්නේ කමඨහන හැටියට ගන්න නිමිත්තක්නේ. දැන් කසින නිමිත්ත මණ්ඩලය. සතියෙන් සති හුස්ම පාර පිළිබඳව සිහිය සහ නුවණ පැවැත්ම ආස්වාස ප්‍රසආසයේ පිළිබඳව සම්පජානකාරී බව. එතකොට මේ තැන් දෙකේදීම අපි සිහිය පවත්නවා. එතකොට මේ තැන් දෙකේදීම අපි හිත තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රසආසයට හිත තියෙනකොට කය සංසිඳෙනවා සිතුවිලි අඩු වෙනකොට කය සංසිඳෙනකොට කයට අවශ්‍ය මේ වාතය අවම වෙනවා ආස්වාසෙච්චර අවශ්‍ය වෙන්නේ ආස්වාසය සංසිඳෙන්න පටන් ගන්නවා එතකොට ප්‍රසආසය සංසිඳෙන්න පටන් ගන්නවා ආශාස ප්‍රසආස සංසිඳෙනකොට දැන් අරමුණ අපි හිත තියාගත්ත අරමුණ ටික ටික ටික ටික සියුම් වෙන්න පටන් ගන්නවා කසින භාවනාවකදී වෙන දේ තමයි කසින මණ්ඩලයේ දිහා හිත තියාගෙන ඉන්නකොට ඒ මණ්ඩලය එන්නේ එන්නේ Tamanට වැටහෙන ස්වરૂපේ වැඩි වෙනවා. මේ දෙක එතකොට දෙපැත්තට එකම සමාන ලක්ෂණ තිබුණත් මේක දෙපැත්තට තමයි මේ භාවනා දෙක වැඩ කරන්නේ. කසින භාවනාව සහ ආනාපාන සති භාවනාව කියන මේ භාවනා ද්විත්වය පිළිබඳව බැලුවොත් කාය විවේකය උපරිමයෙන් සලසා ගන්න පුළුවන් කෙනෙකුට ඊටාම නිවැරදි කියවීමක් සහිතව නැතිනම් ඉගෙන ගැනීමක් ධාරණයක් සහිතව කසින භාවනාවක් තුළ වේගවත් ලෙස හිත සමතේකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ආනාපාන චරිතයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියටත් වැඩිය ඊටාම ප්‍රායෝගිකව පහසුයි. කසින භාවනාවක් තුළ වේගවත් ලෙස චිත්ත සමතේ ලබන්නේ. හැබැයි ඒකේ පහසුව තියනවා වගේම ඒකෙදී ඇතැම් විටක රැවටෙන්න තියෙන ඉඩක් බොහොම වැඩි. උපක්තිලේශ වලට හසු වෙන්න තියෙන ඉඩ විවිධ අන්තරායන්ටපත් වෙන තමන්ගේ මනස භාවිත වෙන්න තියෙන ඉඩත් වැඩි. කාය විවේකයේ අඩු ගෘහ ජීවිතයක් තුළ එදිනදා කටයුතු වල නියැලෙන කෙනෙකුට කසින භාවනාවෙන් අවශ්‍ය ප්‍රතිඵල ගන්නවා කියන එක එක විටක පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නන් නෙමෙයි. ඒක ආනාපාන සති භාවනාවටත් වඩා ඒක අසීරුයි. එතකොට ඒකට හේතුව තමයි දැන් කසින භාවනාවේදී මම මුලින් සිහිපත් කළා වගේම ඔබ භාවනාව වඩන්නේ භාවනාව කරන්නේ කසින මණ්ඩලයක් දිහා බලාගෙන. එතකොට අර කසින මණ්ඩලයේදී අපි උදාහරණයක් ඇතුලේ පටවි කසිනයක් හරි අපි එහෙම නැතිනම් ගිනි ටිකක් දිහා බලාගෙන තේජෝ ධාතුව හරි දිහා නැතිනම් ඒ නිමිත්තක් අරගෙන තමයි මේ භාවනාව අපි හිතමු सिद्ध කරන්නේ නැතිනම් වර්ණ කසිනයක් නම් වර්ණ තලයක් අරගෙනනේ. එතකොට දැන් මේ පටවි කසිනයක් නම් අපි පොළව පාටට හදාගත්ත කසින මැටි වලින් හදාගත්ත කසින මණ්ඩලය. මේ කසින මණ්ඩලය දිහා බලාගෙන අපි භාවනා කරනවා. එතකොට මේ මණ්ඩලය දිහා බලාගෙන අපි නිමිත්ත හොඳට මනසට උපුටා ගන්න එක තමයි सिद्ध කරන්නේ. අපි ඒ දිහාම නැවත බලාගෙන සිටින්මින් වැඩි වේලාවක් ඇස් නල්වාගෙන ඇස්පිල්ල ඇස්පිය නොහෙලා බලාගෙන ඉඳීමක් කරන්නෙම නැහැ. ඒකට සාමාන්‍ය විදිහට අපි ඒක දිහා බලාගෙන නිමිත්ත උපුටා ගැනීම මනසට අරගෙනීම තමයි සිද්ධ කරන්නේ. සාමාන්‍ය ස්වરૂපේ. ඒකට අර නිමිත්ත පිළිබඳව අපි මනසට උපුටා ගන්නකොට දැන් ඇස් වහගෙනත් අර නිමිත්ත අපිට හොඳින් මනසින් ප්‍රකට කරගන්න පුළුවන් මට්ටමට ගන්නවා. ඇස් අරගෙන හොඳට ඒකේ වර්ණ වශයෙන් ඒ ස්වභාවය මනසට උපුටාගෙන ඇස් පියාගෙනත් ඒ අරමුණම බලනවා. නැවත නැවත භාවිත කරනවා හිතේකි. මේ විදිහට නැවත නැවත රසින මණ්ඩලයේ භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට මනසින් ඒක උපුටා ගත්තාම ඒ උපුටා ගත්ත නිමිත්ත තුළම තවදුරටත් භාවිත කරන්න පුළුවන්. ඒක අතපසු වුණොත් අර නිමිත්ත ගන්න පුළුවන්කම ආපහු බලලා ගන්න පුළුවන්කම තියෙනවා. මනසට උපුටා ගත්තට පස්සේ මනස උපුටා ගත්ත නිමිත්ත තමයි භාවිත කරන්නේ. එතකොට තමයි ප්‍රතිභාග නිමිත්ත පහළ වෙන්නේ. දැන් ඕක සමහර වෙලාවට ඔබ කසින භාවනාවේදී කසින මණ්ඩලය අරගෙන කසින නිමිත්ත උපුටගෙන ආපහු ඔබට ඒ වෙලාව වෙනකොට බොහොම ආයාසයෙන් ඔබ සමහර වෙලාවට පැයක් දෙකක් භාවනා කරලා එහෙම නැතිනම් දවස් දෙක තුනක් හරි භාවනා කරලා කසිනේ ඔබ උපුටා ගත්තට පස්සේ ආපහු ඔබට වැඩ කටයුතු කරන්න වෙලා නම් ආපහු කරලා එනකොට ආපහු අර මට්ටම නැති වෙලා ඉවරයි සම්පූර්ණම. ඒක තමයි කසින භාවනාවේ තියෙන ස්වභාවය. ඔබට ආපහු අර නිමිත්ත ඒ විදිහට ග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. අන්නේ ප්‍රායෝගික අපහසුතාවයන්ට ඔබට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒක ආනාපාන සති භාවනාවටත් වඩා ප්‍රබල ලෙස ඔබට ඒ தത്വයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කාය විවේකයෙන් තොරව ඒ භාවනාව කරනවා නම් හැබැයි කාය විවේකයේ සහිතව කරනවා නම් ඔබට ඉතාම පහසුවෙන් ඒක උපදව ගන්න පුළුවන්. හැබැයි ඉස්සල භාවනාව පිළිබඳව තමන්ගේ හිතේ හැසිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක්, නිවැරදි කියවීමක් ඔබ ලබාගෙන සිටිය යුතුයි. අන්න ඒක ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ විදිහට කසින භාවනාව සහ ආනාපාන සති භාවනාව කියන මේ භාවනා ක්‍රම දෙක අතරින් ඔබට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කසින භාවනාව තුළින් චිත්ත ඒකාග්‍රතාවයේ පැත්තෙන් ගත්තාම. මේ දෙක විපස්සනාවට නගනකොට බොහොම පහසුවෙන් ආනාපාන සති භාවනාව විපස්සනාවට භාවිත කරන පැත්තේදී ගොඩාක් ඔබට ප්‍රායෝගික උපකාර කෙරෙනවා. නිසා අපි භාවනාව පැත්තෙන් කතා කළොත් ආනාපාන සති භාවනාව බොහෝ පහසුකම් සහිත දෙයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රායෝගිකව ඔබට පුරුදු කරන්නට හැකියාවක් තියෙන ප්‍රධාන කර්මස්ථානයක් හැටියට ඒ නිසා ආනාපාන සති භාවනාව හඳුනා ගන්නට පුළුවන්. ඒ භාවනාව තුළ නිවැරදිව ඔබ සිද්ධ කරනවා නම් ඔබට බොහොම ප්‍රතිඵලදායක තත්ත්වයන්ට ළඟා වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී ඊට පස්ව ආශ්වාස ප්‍රශ්වාස සංඥාවද සියුම් වුණාම මම නැති වෙන අවස්ථාවක් නැතිනම් මම කියන සංඥාව නැති වෙන අවස්ථාවක් එනවද කරුණාකර ඒක නිවැරදිද කියලා පහදලා දෙන්නට කියලා. ආනාපාන සති භාවනාව වඩන්නේ සමතයක් ගෙනවිදීම සඳහා. සමතය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. මේ චිත්ත ඒකාග්‍රතාවයට පුළුවන් කමක් නැත්තේ නැහැ කොයිම වෙලාවකදීවත් මමත්වය නැති වෙන හේවත් අස්මිමානේ වෙමි කියන හැඟීම දුරු කරන දේ ගෙනවිද්දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක सिद्ध කළ යුත්තේ විපස්සනාවක ප්‍රතිඵලයක් හැටියට. එමත් නැතිනම් ඔබට ඒක सिद्ध වෙන්න පුළුවන්කම තියෙන්නේ නැවත නැවත ප්‍රඥාවෙන් කරන මෙනෙහි කිරීමක් නිසා. එනිසා ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ සිුම් වෙලා ගිහිල්ලා මම කියන සංඥාව නැති වෙන තැනකටපත් වීම සිද්ධ වෙන්නේ නැහැ. මම කියලා අපි හිතන කම හිතේ තියෙන විසිරුණු ඕලාරික ගතිය හිතන ගතිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට නිමිත්ත ප්‍රකට නම් ආස්වාස ප්‍රසවාස නිමිත්ත ප්‍රකට නම් ආස්වාස ප්‍රසවාස නිමිත්ත ඇසුරු කරන පුද්ගල බව ඔබට ඇසුරු වෙනවා. ඒ දේ දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ අනිච්ච අනිච්චානුපස්සීව, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගානුපස්සීව ආස්වාස ප්‍රසවාසයේ වැඩිම තුල. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව විපස්සනාව පැත්තට නැඹුරු කරලා විපස්සනාව හා සමග භාවිත වීම තුළ තමයි අස්මිමානේ දුරු කරගන්නට අවශ්‍ය තත්වයට ඔබේ මනසපත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතනින් මෙහා ආස්වාස ප්‍රසවාස ඊටාම සියුම් වෙවි සියුම් වෙවි යනකොට ඒ සියුම් වෙවි යන බවත් එක්කම මම කියන සංඥාව සියුම් වෙනවා කියන එක වෙන්නේ නැහැ. දැන් ඕලාරික කය පිළිබඳව අපිට සංඥා වශයෙන් අපි ඒක අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ආශාස ප්‍රසාසය කියන තැන සංඥා වශයෙන් අල්ලගෙන ඉන්නවා. මේක රළුසියුම් බවක් තියෙන්න පුළුවන්. හැබැයි මේක නැති වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක හරියට මම මෙහෙම උදාහරණකින් කිව්වොත් පොඩි කාලෙත් ඔබ සෙල්ලම් බඩුව වලට කැමති තියෙන දේවල් වලට ඒ දේවල් වලට ඔබ කැමති ලොකු වුණාම ඔබ සෙල්ලම් බඩුව වලට කැමති නෑ හැබැයි ඔබ ලොකු වුණාට පස්සේ දැන් ඔබේ මට්ටමින් දේවල් වලට ඔබ කැමති අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ එකක් සියුම් එකක් ඕලාරිකයි. එතකොට මේ සියුම් සහ ඕලාරික බව වගේ මෙතනක් තියෙන සියුම් සහ ඕලාරික බව හැබැයි මේ එකම ක්‍රියාවලිය සහ එකම කැමැත්ත. නැතිනම් එකම වෙමි කියන හැඟීම, එකම මානය, මම කියලා ඇති කරගත්ත මමත්වය. එතකොට මේ වෙමි කියන හැඟීම මෙතෙන් දෙකේදීම එක හා සමානව තියෙනවා. ඒ අදාළ ඒක පිහිටෝපු පෘෂ්ඨයේ මතු පිට තමයි මේ වෙනස තියෙන්නේ. කෙනෙක් ඕලාරික මහ භූත කය මම කරගෙන ඉන්නකොට ආහාරය නිසා කන බොන ආහාරය නිසා ඉපදුණු දේ මම කියලා වෙමි කියලා එයා දකිනකොට කෙනෙක් ඒක නොදැක සියුම් වන ආස්වාස ප්‍රස්වාස නිමිත්ත දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට රූපාවචර මට්ටමට ගිහිල්ලා උනත් ඒකයි එයාට වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැත්තේ. රූපේ විවත් කළ අරූපාවචර මට්ටමට හිත දියුණු කළත් ඒත් වෙමි කියන හැඟීම හම්බෙන්නේ අරූප ධර්මයන්ගේ හෝ වෙමි කියන කෙනාව නැතිනම් මමත්වය එතන ඇසුරු වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රසආසය අපි සියුම් කළා කියලා ඒ පිළිබඳව අපි මෙනෙහි කරමින් බැලුවා කියලා කොතනකදීවත් අපට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තුල වෙමි කියන හැඟීම දුරු කරන්න. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් දකිනකොට අර මමත්වයේ ගෙවෙනවා මේ හුදු ධර්මසන්තතියක පහළ වීම සහ ධර්මසන්තතියක නිරෝධය හේතු නිසා හටගත්තු ධර්මය හේතුන්ගේ නැතිවීමෙන් බිදී යන ස්වභාවය මෙන්න මේක තේරුම් ගන්නකොට අර වෙමි කියන හැඟීම ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගෙන් ඉවත් වන්නට පටන් ගන්නවා ගෙවීමට යනවා ලෝකෝත්තර මාර්ගයේ උපදිනකොට ඒ මාර්ගයෙන් විශේෂින් ඒක ගෙවීමට ලක් වෙනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවේදී මූලික අධිරකදී ඒක ඒ විදිහට පමත්වේ කියන එක වෙන්නේ නැහැ. හැබැයි අර ඕලාරික සුකුම භාවය එතනදි තියෙන්නට පුළුවන්කම තියෙනවා. අර මුලින් කිව්වා වගේ කය මම කියලා හිතාගත්ත කෙනෙකුට ආස්වාස ප්‍රසආසයේ මමත්වයෙන් ඇසුරු වෙනකොට ඒ නිමිත්ත මට්ටමින් ඒක ප්‍රකට වෙනකොට ඒක අරට වඩා සියුම් මට්ටමක් වෙන්න පුළුවන්. ඒ නිසා එතන හිත සැසඳෙනව වැඩි කය මමත්වයෙන් ඇසුරු කරනවට වඩා. ඊට පස්සේ අපිට විදර්ශනා භාවනාව කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව වැඩිම වශයෙන් අපි කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. විපස්සනා භාවනාව කිව්වහම අපිට ගොඩාක් පැත්තකින් කතා කරන්න පුළුවන්කම තියෙන දෙයක්. විපස්සනාව කියලා කියන්නේ විශේෂ වූ දැකීම කියන එක. නැත්නම් විශේෂ වූ දර්ශනය කියන එක. එතකොට සාමාන්‍ය දැකීම තමයි ලෝකයේ තුල පවතින සත්පුද්ගලාදී සංඥා ස්වභාවයන්ගෙන් පවත්තන දැකීම. එතකොට ලෝකයේ තියෙන ධර්මතා විදිහට නොදැක ලෝකයේහි ප්‍රඥප්ති ආදී දේවල් මත සජීවීකරණයට ලක් කරගෙන මේ මේ බඳු දේවල් මේ මිනිස්සයෝ මේ ගහකොළ මේ ආදී නානත්ව සංඥා ඇසුරු කිරීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. සමත භාවනාවකින් කරනවා මේ නානත්ව සංඥාවන් හොඳ හෝ නරක වශයෙන් ඇසුරු කර කර යන මේ නානත්ත් සංඥාවන්ට Tamange හිතපත් නොවි ඒකත්වයකට හිත ගන්නවා. කියන්නේ එක අරමුණකට පමණක් හිත නතු කරලා තියෙන එක තමයි සමත භාවනාවේදී කරන්නේ. ඒත් ඒකේ යථාර්ථය දකින එකක් එතනදී වෙන්නේ නැහැ. අර මුලින් සිහිපත් කළා වගේ ආස්වාස ප්‍රස්වාසය ගැන නම් හිත තියන් ඉන්නේ ආස්වාස ප්‍රස්වාස නිමිත් ඇත්ත වෙලා. ධාතු කමඨහනක් ධාතු කමඨහනක් ගැන නම් බලන්නේ සතර මහා ධාතු ඇත්ත වෙලා. ඒකට ඒ ඒ දේ ඇත්ත වෙලා ඒ මත පිහිටා ඉඳගෙන තමයි මේ භාවනාව સિદ્ધ කරන්නේ. විපස්සනා භාවනාවේදී විශේෂ දර්ශනයක් ඒක. ඒ විදර්ශනාවේදී સિદ્ધ කරන්නේ මොකද්ද? අර නිමිති මත පිහිටා සිටීම නෙමෙයි නිමිති වලින් මිදීම සඳහා නුවණ මෙහෙවා යථාර්ථය පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම. ඒක තමයි විදර්ශනාවේ ස්වභාවය. ඒකට විදර්ශනා වශයෙන් අපි දකිනකොට අපිට මේ ස්කන්ධාදී ධර්මයන්ගේ හටගන්න බව, වැය වෙන ස්වභාවය හේතු නිසා හටගන්නවා. හේතු නැති වෙනකොට ඒ ධර්මයන්ගේ බිඳී යාම සිද්ධ වෙනවා. මෙන්න මේ හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට බිඳී යන ස්වභාවය පිළිබඳව නැවත නැවත නැවත නැවත කරනු ලබන මෙනෙහි කිරීමක් තියෙනවා නම් මේ මෙනෙහි කිරීමට කියනවා විදර්ශනාව වඩනවා නැතිනම් විපස්සනාව වඩනවා කියලා. එතකොට මේ විපස්සනාව අපි අනිච්චානුපස්සනාව තුළ දුක්ඛානුපස්සනාව තුළ අනාත්මානුපස්සනාදී තුළ විශේෂ දර්ශනයක් පුරුදු කරන්නේ මනස පුරුදු කරන්නේ යථාර්ථයේ තේරුම් ගන්න පැත්තට අන්න ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ ඒ ආකාරයට තමන්ගේ මනස භාවිත කිරීම කියන දෙයට ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අධික ලෙස ජංගම දුරකථන පරිගණක භාවිතය සමාධිය දිනු කිරීමට බාධාවක්ද කියලා. ඒක තීරණය වෙන්නේ අධික ලෙස ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිත කරලා ඔබ සිදු කරන කාර්යයත් එක්ක. සමහර වෙලාවට ඔබ ඒ තුල සිද්ධ කරන්නේ අනවශ්‍ය දේවල් නම් ඔබේ හිතේ ඒ කාම විතරක ඒ වගේම ව්‍යාපාද විතර්ක, මෝහ විතර්ක උපදින දේ නම් වැඩිපුර ඔබ සිද්ධ කරන්නේ අන්න එතකොට ඒක අනිවාර්යයෙන්ම බාධාවක් බවට පත් වෙනවා. මොකද ඔබ වැඩිපුර ඇසුරු කරන්නේ අර නානත්ත් සංඥාවන් නිසා. හැබැයි සමහර කෙනෙකුට ඒක ඇසුරු කරගෙන ධර්මයේ පරිශීලනය කරන්න පුළුවන්කම තියෙනවා. බණ පොත් ත්‍රිපිටකය පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එයා යෝනිසෝ මනසිකාර්යය තමයි ඒ තුල භාවිත කරන්නේ. එතකොට ඒක බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට අපි හිතමු වෘත්තීය විදිහට යාට සිද්ධ වෙනවා මේ දේවල් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. එතකොට දැන් වෘත්තිය කියන එක එයා පරිගණකයක් භාවිත නොකර වෙන වැඩක් කර කරත් එයාට ඒ දෙදී එයාගේ හිතේ යම් විසිරුණු ස්වභාවයකටපත් වෙන ඉතාම දැඩි ඒකාග්‍රතාවයකටපත් නොවේ. දැන් පරිගණක භාවිතයක් කරමින් කෙනෙකුට වෘත්තිමය දෙයක් සිද්ධ කළත් එතනදිත් එයාට පුළුවන්කම තියෙනවා ඉතාම හොඳ සිහියකින් යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන කරන වැඩේ පිළිබඳවත් අවධානය තියාගෙන සති නිමිත්තේ හිත පිහිටවගෙන හෝ ඒ කටයුත්තේ නියැලෙන්නට පුළුවන්කම තියෙනවා කෙනෙක් වෘත්තියක් හැටියට ඒ දේ සිද්ධ කරනවා නම්. එතකොටත් එයාට අර කාලය තුළ එයා හිත භාවිත කිරීමක් කරලා තියෙනවා. ඒක සමාධියට බාධාවක් බවට පත් කරගන්නේ නැතුව ලොකු බාධාවක් බවට පත් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක මම කිව්වේ වෘත්තියක් හැටියට ඔබට සිද්ධ කරන්නම වෙන දෙයක් නක්. හැබැයි නිතරම ඔබේ ආශ්‍රයයන් පැත්තට හිත නැඹුරු වෙන දේවල් නම් ඔබේ තුල සිද්ධ කරන්නේ නරඹන්නේ ගිහිල්ලා සමාජයේ හෝ ඒ විස්තර නම් ඔබේ දේවල් වල හොය හොය ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? හිත විසිරෙනවා. ඒක සමාධියට අනිවාර්යයෙන්ම බාධාවක් වෙනවා. රැකියාවක් කිරීම සඳහා ඒක කළා සමාධියට ඒක බාධාවක්. හැබැයි ඔබට ඒක යම් මට්ටමකට කලමනාකරණය කරගන්න පුළුවන්. මොකද ඒක කළ යුතුයිනේ. ඒක නොකර හිටියොත් ඔබට භාවනාව කරගන්නවත් අවශ්‍ය භෞතික පරිසරය නිවැරදිව සකස් කරගන්න බෑනේ. ඒ නිසා ඔබ ඒක කරනවා කරන වෙලාවේදී සිහියෙන් කරන්න උත්සාහවත් වෙනවා. හැබැයි ඒක ඔබ පාවිච්චි කරලා තියෙන ඔබට අත්‍යවශ්‍ය දෙයක් නොවේ නම් ඒ වෙලාව ඔබ භාවනාව සඳහා යොමු කරන එක තමයි කළ යුත්තේ. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා හිත ඒකාග්‍රගතව පවත්වා ගන්නට බාධාවක් නොවේ. ඒ වගේම අදිවචන සම්පස්සය හා පටිඝ සම්පස්සය පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු වෙලා තියෙනවා. ඒතකොට මොකද්ද මේ පටික සම්පස්සේ මොකද්ද අධිවචන සම්පස්සේ කියන්නේ කියන එක පිළිබඳව. ඒතකොට මේ පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියන එක පිළිබඳව පැහැදිලි කරන ගන්නකොට අපිට ඊටාම වටින සූත්‍ර දේශනාවක් හැටියට මේ පිළිබඳව විග්‍රහ කරන තැනක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා මහනිදාන සූත්‍රය. මහනිදාන සූත්‍රයේදී මේ කරුණ පිළිබඳව පැහැදිලි කරනකොට මේ පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ ගැන මේ දෙපැත්තට කරන පැහැදිලි කිරීමක් ලෙස අපට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කොහොමද මේක පණවන්නේ? නැතිනම් කොහොමද මේ ගැන එහිදී සාකච්ඡාවට බඳුන් වෙන්නේ? යම්බඳු ආකාරයකින් යම්බඳු ලිංගයන්ගෙන් නිමිත්‍යයන්ගෙන් උද්දේශයන්ගෙන් නාමකයෙහි පැනවීමක් නැත්තං රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සේ පෙනේද. යම්බඳු ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් කියන්නේ යම්බඳු හඳුනා ගන්නට පුළුවන් ආකාරයන්ගෙන් නාමකය පනවන්න බැහැ නම් නාමකය කියලා කිව්වේ නාම ධර්ම පනවන්න පුළුවන් කමක් නැත්තේ නැත්තම් නාම සමූහයේ පේන්නේ නැත්තම් රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සේ පෙනේද අදිවචන සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? අදිවචන සම්පස්සේ කියලා කියන්නේ හුදෙක්ම ඒක අදිවචන මාත්‍රයක්. ඒක ස්පර්ශය කියලා කතා කළාට ඒක හුදෙක්ම අදිවචනයක් විතරයි. ඒක ස්පර්ශ වෙනවා කියලා මේ මහා ගැටීමක් හැටියට පෙන්වන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අදිවචන සම්පස්සේ පේන්නේ කොහෙද? නාමකයේ තමයි අදිවචන සම්පස්සේ තියෙන්නේ. නාම ධර්මයන්ගේ ස්පර්ශ වීම තමයි අදිවචන සම්පස්සේ බවට පත් වෙන්නේ. එතකොට නාමකය පිළිබඳව ඒ කියන්නේ මනෝමූලිකව ගොඩනගෙන ධර්මයන්ගේ ස්පර්ශ වීම අධිවචන සම්පස්සේ බවට පත් වෙනවා. මෙතන ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? නාමකය යම්බඳු ආකාරයන්ගෙන්, ಉದ್ದೇಶයන්ගෙන්, ලිංගයන්ගෙන් කියන්නේ යම්කිසි හඳුනා ගන්න විදිහකින් මෙන්න මේකයි නාමකය කියන්නේ කියලා නාමකය පණවන්න බෑ නම්. ඒ කියන්නේ නාමකය කියලා දෙයක් ඇත්තේ නැත්තම්. එහෙම නැති කල්හි රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සයක් වෙනවා. රූපකය සතරමා ධාතු පාදාය රූපය අසුරු කරගත්ත මේ කය පිළිබඳව යම් අදිවචන සම්පස්සයක් පේනවද කියලා අහනවා. වෙනතුනේ නාම ධර්ම ටික පණවන්න බෑ නම්. ඒ කියන්නේ සිතෙහි පැනවීමක් වෙනම පේන්නේ නැත්තම්. රූපකය පිළිබඳව රූපේහි තියෙන අදිවචනය පේන්නේ කොහොමද? රූපකය පිළිබඳව අදිවචන සම්පස්සයක් පේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි අධිවචන රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් පේන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. පේන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්න පින්නතුනේ නාම ධර්මයන්ගේ පැනවීමක් ඇති කල්හි තමයි හැම වෙලාවකදීම රූපකය පිළිබඳව වූ අධිවචන සම්පස්සය කියන එක ප්‍රකට වෙන්නේ. කියන්නේ රූපකය අධිවචන සම්පස්සයක් කියන එක තියනවා එහෙම නෙමෙයි. හැබැයි රූපකය නැති කල්ලි මේක කතා කරන්නේ පටිච්චසමුප්පාදයේහි මේ කාම ධාතුවට අනුව ගිහිල්ලා කාම ධාතුව අනුව ජීවත් වෙන කෙනෙකුට රූපකය අනුව තමයි කෙනෙකුට අධිවචන සම්පස්සේ කියන එක හිතේ පැවැත්ම කියන එක ප්‍රකට වෙන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියන දේ ගොඩ නැගෙනකොට හැම වෙලාවකදීම නාම රූප ඇතිකල්ලි තමයි ස්පර්ශය කියන දේ සිද්ධ වෙන්නේ. මේ කතා කරන්නේ සලායතනය කියන දේ පිළිබඳව පරයායෙන් ග්‍රහණය කරලා. එතකොට මෙතනදී හැම වෙලාවකදීම රූපේ නැතිනම් නාමකයෙහි පැනවීමක් නැති වෙනවා. එහෙම වුණොත් අදිවචන සම්පස්සේ රූපකය පිළිබඳව අදිවචන සම්පස්සේ පැනවීමක් නැහැ. ඒ වගේම යම්බතු හඳුනා ගන්නා ආකාරයන්ගෙන් රූපකය පිළිබඳව පැනවීමක් නැත්නම් නාමකය පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නේද කියලා අහනවා. නාමකය පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නේද? රූපකයි තමයි පටික සම්පස්සේ පේන්නේ ඇහැට රූපේ ගැටෙනකොට කනට ශබ්දය ඇහෙනකොට නාසයට ගඳ සුවඳ දැනෙනකොට දිවට රස දැනෙනකොට කයට පොට්ටබ්බේ දැනෙනකොට තමයි පටික සම්පස්සේ පේන්නේ. එතකොට පටික සම්පස්සේ රූපකයෙහි පැනවීමක් නැත්තම් නාම ධර්මයන්ගේ පැත්තෙන් පටික සම්පස්සේ කියලා යමක් ප්‍රකට කරගන්න පුළුවන්. ඇහැට රූපයක් ගැටුණා කියලා ප්‍රකට කරගන්නේ කොහොමද? එතකොට එතන යම්බඳු ආකාරයක රූපයක පැවැත්මක් වෙලා නැත්නම් ඒක රූපකයෙහි පැනවීමක් නැති වුණොත් එහෙම හිතට දැනගන්න එහෙම දෙයක් ඇත්තේ නැහැ. එසම මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත තමයි අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන මේ පැනවීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ අර්ථය තමයි මේ මහා නිදාන සූත්‍රය තුළ ස්මතු කරන්නේ. ඒකට පටිඝ සම්පස්සේ කියන එකේ සහ අදිවචන සම්පස්සේ කියන එකේ අර්ථය මෙතනදී අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? රූපකය පිළිබඳ වූ යම් සංස්පර්ශයක් තියෙනවා නම් ඒක තමයි පටිඝ සම්පස්සය. අධිවචන සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? නාමකය පිළිබඳ වූ යම් සංස්පර්ශයක් තියෙනවා නම් මේක තමයි අධිවචන සම්පස්සේ කියලා කියන්නේ. එතකොට මේ පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේහි තියෙන ස්වභාවය එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ කරුණු ටික විභාග කරගන්නට පුළුවන්. තමයි අපිට අද දවසේදී යොමු වෙලා තිබුණු ප්‍රශ්න සහ ගැටලු ටික ඔබට යම්බදු ආකාරයක භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් सिद्ध කරගෙන යනකොට ඔබට ඒ පිළිබඳව විමසන්නට පුළුවන්කම තියෙනවා අහලා දැනගන්නට පුළුවන්කම තියෙනවා ඔබට මේ තිරෙහි දිස්සන WhatsApp අංකය ඔස්සේ ඔබට විමසීමක් කළ පණිවිඩයක් කියවලා ඔබට මේ ප්‍රශ්න ගැටළු විමසීමේ හැකියාව තියෙනවා අපිට ඒ ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා ඉතින් හැම කෙනෙක්ම කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නට යෙදුණා ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල ධර්මයෝ හේතුපුනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ